ඊළඟට અભේදානය කියලා කිව්වහම පෙනතුනේ අර විදිහට මැරෙන්න සූදානම් වෙන සතෙක් නිදහස් කිරීම විතරක් නෙමෙයි මැරෙන්න තියෙන ඉඩකඩ අහුරා තැබීම උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් අපි තාරපාරේ ඇවිදගෙන යනකොට තෙල් ගෑවිච්ච පොලිතින් නුරයක් එහෙම නැත්නම් කෙසෙල්ලෙල්ලක් අඹලෙල්ලක් පාරේ තියෙනවා දැන් මේක උඩ කවුරු හරි අඩිය තිබ්බොත් ඇදගෙන වැටෙන්න පුළුවන් බයිසිකලයක් මේක උඩින් ගියොත් ලිස්සලා වැටෙන්න පුළුවන් ඉතින් වැටිලා අතපය කඩාගත්තට පස්සේ ස්පිරිතාලයට අරගෙන ගිහින් බෙහෙත් කරන එක විතරක් නෙමෙයි අබේදාන. අපට එහෙම වැටෙන්නට පුළුවන් මේකෙන් හානි වෙන්නට පුළුවන් කියලා අපට පෙනෙනවා නම් ඒ අවස්ථාව වෙනස් කළොත් එතකොට කාටවත් හානියක් වෙලා නැහැ. එහෙනම් හානි වෙන්නට යන කෙනෙකුගේ ජීවිතය රැකගත්තා කියලා අපට ගණනය කරන්න බෑ. ගණනය කරන්න බැරි වුණාට හානියක් නොවීම ජීවිත ආරක්ෂා කිරීම වඩා උසස් කුසලයක් වෙනවා. බය ඇති කරලා අභය කියන එකට වඩා බය ඇති වෙන්නට කලින්ම ඒ හේතුව වෙනස් කරන්නට පුළුවන් නම් ඒක වඩා උසස් කුසලයක්. ඒක වඩා උසස් කුසල. දැන් සමහරු කල්පනා කරන්නේ ගවඝාතකාගාරයට ගිහිල්ලත් බලාගෙන ඉන්නවා අර ගෙනහිල්ලා ඇදගෙන ගිහිල්ලා බෙල්ල කපන්න සූදානම් වෙනකොට තමයි නිදහස් කරන්නේ. එතකොට තමයි කුසලය වැඩි වෙන්නේ කියලා එයා හිතනවා. ඇයි? දැන් මේ අපි මරන්නම ලෑස්ති වෙනකොටයි ගත්තේ. එතනදී කුසලය වැඩි වෙනව නෙමෙයි කුසලය තව දුර්වල වෙනවා. ඇයි අර සතාට මරණ බය ඇති වෙනකම් බලා ඉඳලා තමයි නිදහස් කරන්නේ. අන්න ඒ විදිහට අඥාන විදිහෙන් පින්කම් කරන අයත් ඉන්නවා. ඒ තමන්ගේ කුසලය වැඩි කරගන්න කියලා තෘෂ්ණා මූලික වුණාම ප්‍රඥාව යට යනවා. මෝඩකම ඉස්මතු වෙනවා. එතකොට අපිට කරන කුසලය උසස් කුසලයක් හැටියට සිද්ධ කරන්න බෑ. කරුණා මෛත්‍රිය පෙරදරි වෙනකොට අනුන් කෙරෙහි හැඟීම අනුන්ගේ ජීවිතේ රකින්න ඕන. අනුන්ටයි යහපත කරන්නේ මේ මගේ කුසලය වැඩි කරගන්න කියන අදහසින් නෙමෙයි. ඒ අනුන් පිළිබඳව කරුණා මෛත්‍රිය හරියට ඇති වෙනකොට තමයි අපිට නිවැරදි වේ කුසලයේ කරගන්න පුළුවන් වෙන්නේ. කුසල තෘෂ්ණාවෙන් නෙවෙයි. ඒ නිසා අපි සතෙකුට හිංසාවක් වුණාට පස්සේ උපකාර කරන්න ඉදිරිපත් වෙනවට වඩා ඒ හිංසාව වෙන්නට පෙරාතුවම වළක්වන්නට පුළුවන් එය තමයි වඩා උසස් කුසලයක් වෙන්නේ. ඒ වගේම අපිට මේ කාරණේ හොඳින් නුවණින් තේරුම් ගත්තාම සමහර වෙලාවට තමන් පාවිච්චි කරන ලිඳ ඒ ලිඳට නැවත නැවත පොඩි පොඩි කුමී සත්තු වැටෙනවා පෙනෙනවා නම් අපිට දැලක් දාලා ආවරණය කරලා තියන්නට පුළුවන්. එතකොට දිනපතාම දහස් ගණන් ප්‍රාණීන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා. එතකොට අපිට ගණන් කරලා මෙච්චරක් ළිඳේ වැටිලා හිටියා මම අයින් කළා කියන එක විතරක් නෙමෙයි. මේ කෝපෙට මෙච්චර කූඹි වැටිලා හිටියා මම මෙච්චරක් ප්‍රාණේ නිරුද්ධ වෙන එක වැළැක්වුවා කියලා ගණන් කර කර කූඹි අයින් කරලා දානවට වඩා තේක බීපු ගමන්ම මේ තේ කෝප්පේ පැණි රසත් එක්කලා මෙහෙම තිබුණොත් මේකට කූඹි ඇවිල්ලා පිරෙනවා එතකොට හොදනකොට මැරෙනවා ඊළඟට ඉතුරු වෙච්ච තේ ටිකට වැටිලා ඒ සත්තු ටික මැරෙනවා මේක තේරුම් අරගෙන එසේ නොවේවා කියන කරුණා මෛත්‍රියෙන් තේක බීපු ගමන් කෝප්පේ හොදලා තියන්න පුළුවන් නම් ඒ හැඟීමෙන් ඒකත් උසස් වූ અભේදානමේ කුසලයක් ඊළඟට මදුරු කීටෝ හැදුනට පස්සේ උන් මරන්න සිද්ධ වෙනවා ඩෙන්ගු වළක්වා ගන්න. එතකොට ඩෙන්ගු වළක්වා ගන්න ඕන වුණාට මම නම් මදුරුව මරන්නේ කියලා හිතාගෙන නිහඬ වුණොත් ඩෙන්ගු හැදිලා මිනිස්සු මැරෙනවා. එතකොට මිනිස්සු බේර ගන්න ඕන නම් මදුරුව මරන්න වෙනවා. මදුරුව බේර ගන්න ඕන නම් මිනිස්සු මැරෙනකම් බලා ඉන්න. මේ දෙකෙන්ම බේර ගන්න පුළුවන් අපිට මදුරු කීටව හැදෙන ඉඩ කඩ අහෝසි කරන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් යෝගට් කෝප්පද එහෙම නැත්නම් පොල් කටුද, ටයර් කෑලිද මේ වගේ වතුර එකතු වෙන තැන් අපිට මදුරු කීටව හැදිලා මදුරුවන්ගේ ජීවිතේ විනාශ වෙන එක වළක්වලා මිනිස්සුන්ගේ ජීවිතත් විනාශ වෙන එක වළක්වන්න පුළුවන්. අපිට පරිසරය පිරිසුදුව තියාගන්න පුළුවන්. ඊළඟට ගහක් කොළක් හිටෙව්වහම ඒ ගහෙන් අම්ලකර වායුව නිෂ්පාදනය කරනවා. මිනිස්සෙකුට පමණක් නෙවෙයි බොහෝ ප්‍රාණීන්ට ජීවිතේ පවත්වන. අපට අම්ලකර වායුව නැති වුණොත් ඔක්සිජන් වායුව නැති වුණොත් ජීවත් වෙන්න බෑ. එපමණ ජීවිතය පවත්වන ප්‍රධාන ප්‍රාණ වායුව නඩත්තු කරන ප්‍රධාන වායුව තමයි ජීව වායුව හැටියට එහෙම නැත්නම් මේ අම්ලකර වායුව හැටියට හඳුන්වන්නේ. එතකොට මේ අම්ලකර වායුව අපට කෘතිමව සකස් කරනවා වෙනුවට ස්වභාවිකව සැකසෙන ක්‍රමය තමයි ගහකොළ. එතකොට පැලහැටියක් හිටවන්න පුළුවන් නම් බොහෝ දෙනාට හුස්ම ගන්නට අවස්ථාව සලසන. දැන් මේ කොරෝනා වසංගත සමයේ සමහර වෙලාවට ඔක්සිජන් ටැංකියක් මිලදී ගන්න රුපියල් ලක්ෂයක් විතර වියදම් කරන්නට සිද්ධ වුණා. ඉතින් අපිට එක පැලහැටියක් සතයක්වත් වියදම් නොවී හිටවන්නට පුළුවන් අර ඔක්සිජන් ටැංකියකින් රෝගීන් කීප දෙනෙකුගේ නම් දිවි රැකෙන්නේ මිනිස්සු සත්ව දහස් ගණනකගේ ජීවිත රැකෙන්නට අපි හිතවන ශක්තිමත් එක ගහක් උපකාර වෙන්නට පුළුවන්. මේ විදිහට නුවණින් කල්පනා කරලා අපට බොහෝ અભේදානමය කුසල් સિદ્ધ කරන්න පුළුවන්. ඒතර අන් අයගේ කර්ම ශක්තිය ආයු කාලය ඇතිතාක් සුවපත්ව ජීවත් වෙන්නට ඉඩ සලස්වන්නට පුළුවන් නම් එය තමයි અભේදානමය කුසලය කියලා කියන්නේ.